සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නේතරං විස්සේ විස්සු ධම්මේසු ධම්මානුපස්සීයති පංචසු නිරණේසු සතං දෙක්ඛේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී හරති පංචතුනි වදනේසු ඉදනික්ඛේ භික්ඛු සම්තං ආයුගත්තං කාමච්ඡන්දං අත්ථිනෝ ආයුගත්තං කාමච්ඡන්தோ සිතාජානාති असन्तम् वामव्यक्तम् कामच्छन्दम् नक्तिमे अभिरक्तम् कामच्छन्दोऽपि स जानाति यथा च अनुपन्नस्य कामच्छन्दस्य उत्पादोऽपि सञ्च යථාය උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පාරමෝති සංච පජානාතේ යථාච පන්නස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝති සංච පජානාතේ අතිජාර පූජනීය මහා සංඝ රත්නයේ අවසරේ සද්ධාවන්ත පිළිතුනේ සුලෝකාන්තරෙන් භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ ජීවමානව ලැබෙනා හා සමාන බුදුදැන් හිමිදෙනි නිර්මිත බුදුරක් තුළ ද්‍රෝණයක් සරුවක් ධාතුන් වහන්සේ ලැබෙනා වූ තුන් ලෝකයේම අසතුට චෛත්‍යරාජන් වහන්සේ වෙන ස්වර්ණමාලේ චෛත්‍යරාජන් වහන්සේ අභියස අසීමිත කුසල ඡන්දයෙන් කුසල දීර්යයෙන් කුසල චිත්තයෙන් කුසල දීමසා ප්‍රඥාවෙන් යුතුව මෙතෙක් වේලා දීර්ඝ ධර්ම දේශනා ධර්ම සත්‍යයන බුද්ධ පූජාදියෙන් උතුරායන බුද්ධාලම්බන ප්‍රියසේ පහළ කරගෙනයි දැන් මේ දහම් සැදේට සමන් දෙන්න සූදානම් වන්නේ. දේවාරාධනය කලක් නොකලක් දෙවියන් වදින වෙලාවයි මේ දේශනේ පැවැත්වෙන්නේ. අපි දසදහස් වර්ෂයක් කල දෙවියන්ට ආරාධනා කරමු. මේ අති ශ්‍රේෂ්ඨ වූ සුරත් වර්ණමාලී සෛත්‍ය රාජන් වහන්සේ වෙතට දිව ලෙස යොමා දිවකම් යොමා මේ දහම් සභයක් සමන් දෙමින් මේ පුණ්‍ය ලාභය අනුමෝදන් වෙත්වා කියලා ආරාධනා කරනවා. සුමෝකාග්‍රය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ ලොව පහළමින් අදාළ අනන්ත අපරිමාණ සරුවත්යන් වහන්සේලා මේ ශ්‍රීමුතෙන් දේශනා කරන ලද සවිසුද්ධ වූ ධර්ම මාර්ගයයි. විස්දාසක් විසුද්ධ සංඝයා වහන්සේ අරිහත්ත්වයේ පිහිටුවමින් කර්මකාම භාවනා විශේෂක් නිවන් දොරටු විශේෂක් විවෘත කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සන සතිපට්ඨාන දේශනාවේයි ධර්මයේ සවන් දෙන්නේ සතිපට්ඨාන භාවනාවේ ගැඹීරතම தত্ত্বය මේ ධම්මානුපස්සන සතිපට්ඨානයේ තුලින් තේරුම් ගන්නට පුළුවනි ඒ සම්බන්ධව කෙටි මාතෘකාවක් කළ නමුත් මෙතන විවරණය වෙන්න තියෙනවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන භාවනා පහ. නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බොද්ධංග විදර්ශනාව සහ ආරි සත්‍ය විදර්ශනාව. මහා සාමරේක දහය සීනන්නේ යම් කෙනෙක් පටන් ගන්නවද සාමරේ තරණය කරන්න හිතනවද ඒ වාගේ සත්‍යයක් තමයි ධම්මානුපස්සනා සතිපට්ඨානයට දහ ගැනීම එතරම්ම ගැඹීර එතරම්ම තුලුළු දේශනා සම්භාරයක් මේ ධම්මානුපස්සනා සතිපට්ඨානට අතුල් වෙලා තියෙනවා එනිසා අපි වේලාවේ පහනින් මේ ධම්මානුපස්සනා සතිපට්ඨානේ වඩන ඇති එන්න දෙන අනුසත් පෙළක් කෙටියෙන් හඳුන්වීමටයි දෙන්නීමටයි සූදානම් වන්නේ. පළමුවම මා කියලා ලබන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව සමත පූර්වාංගන විදර්ශනා භාවනා මාර්ගයක්. පළමුවම ආනාපාන සතිය දේශනා කොට වදාළේ ඒ නිසයි. කර්මස්ථාන විශේෂයක් ඇතිව මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ සමත භාවනාවකින් ඍජුවම දේශනා කළ තියෙන දෙකයි. ආනාපාන සතිය සහ පටිච්චෝල මනසිකාරයේ ඉතින් ධානාව වෙන කෙලින්ම විපස්සනාට බැස ගන්න දරතු ධානමයක් වෙනවා. ඒකේ නමුත් ඒ අධ්‍යාත්මයේ තියෙනවා සමත භාවනා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ සරුවඥන් වහන්සේ ප්‍රතිපත්තාන භාවනා යදී කොහොමද කියන එක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලා මේ කරුණ විස්තර කරන්නට. සරුවඥන් වහන්සේ බොමුලාර වැඩේදගෙන පළමුවම ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් ධ්‍යාන සමාපත්තියට දෙවුවා. සිංහනතුරුව අර්පණා කර්මස්ථාන සිරම සම්පූර්ණ කළා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඇති ධක්ඛීකාකාර කොට්ටාකාරව ප්‍රථම ඥාන කිද්දක. එවාගේම අනුඥානික ධාතු පිළිබඳව ප්‍රථම ඥාන 10. මෛත්‍රී භාවනාව පිළිබඳව ඥාන සමාපatti පන්සිය 24. කරුණා මුදිතා උපේක්ෂා වශයෙන් ඥාන 132 ගැඹුරු. යෝකෝණ සම්පූර්ණ කළා. ඊළඟට දස සතනේ සම්පූර්ණ කළා රූප අධ්‍යාන සතර සතර බැඳීම සහ ආකාශ සතනේ ඇරිතිලි සතනේ නමින් අරූප සමාපatti හතරක් සම්පූර්ණ කළා. එවැන්ගේම ඒ කාලය තුළ භාග්‍යතුන් වහන්සේට අලුත් දෙයක් වුණේ නැහැ දුෂ්කර ක්‍රියාවට හැරෙනවා විවේකව මගින් කෙලෙසක පිළිවෙත අනුගමනය කරන කාලය තුලදී මේ අත් සමාපත්ති ලාභයමයි සිටියේ. නමුත් එනම් හේතන දුන්නේ ආනාපාන සති කර්මස්ථානයේයි. ආනාපාන සතියේ කායානුපස්සන සතිපට්ඨානයෙන් ආරම්භ කළ ඉන්නන තුරු මේ කර්මස්ථාන විශේෂයෙන් වැඩිම හැටියට සරුවක් යන වහන්සේ භාවනා මාර්ගයේ මුදුන්පත් කරගත්තා. එයින් ඉරියාපත මනසිකාරය චතු සම්පජඤ්ඤය චතුස්කෝල මනසිකාරය ධාතු මනසිකාරය නව සීලකේ වේදනානුපස්සන දිස්සානුපස්සන සියල්ලම ඥාන සමාපatti සම්යගේ ඉන්න බුදු ආලෝකයෙන් නිමිත දකින්නෝය භාවනා මාර්ගයේ දිනු කරගත්තේ අන්තිමේදී පූර්වේ නිවාස ඥානය දීර්ඝචක්ඛ ඥානය කියන අභිඥා දෙකෙන් අතීතානාගත වර්තමාන තුන් කාලයේම හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන් අනුව පවත්නා ඇති පටිච්ච සමුප්පාද න්‍යායට අනුරූපව මනමින් ආબોධි කරගෙන විපස්සනා වඩලයි ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට සමිනවදාලේ ඒ නිසා මේ ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙනයි ධම්මානුපස්සන ප්‍රතිපත්තානේ වැඩි හැටි වෙන්නේ සත්‍යයනා නමස්කාර වශයෙන් මේ සිද්ධාන්ත ආභෝධයක් ලබා ගන්නා යෝගාවචරයා ආනාපාන සති ධ්‍යාන සමාපatti සමයදී ඊළඟට කටිනාධ්‍යාන වලින් ආභෝධාප සතින ආලෝක සතින තේජෝ සතින කියන මේ සතින තුනෙන් යම් කිසි කතිනෙකින් රූපාධ්‍යාන සතර උපදවා ඉන්නමින් ප්‍රතිභාග නිමිත්ත විදෝමින් මේ ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන වගන්ත වේවා ඒ සැලැස්ම කෙටියෙන්නේ මයි. අපි සලකා බලමු ඕගාස පසන සමාකත්වයේ තියෙන ඒ චතුර්ථ අධ්‍යාත්ම සමයදීලා ඉන් නැතිත ඒ ආලෝකය වේදෝනවා මේ ආධ්‍යාත්මික සංකාණයට. පළමුවෙන්ම රූප කලාප සියල්ලම දැක ගන්නවා. ඒක රූප විදර්ශනාව රූප විවස්ථාපනය. ඊළඟ නාම ධර්මයන් විතර ඇස්හැරෙනවා. සමාස අවබෝධ කරගත්ත ලබාගත්ත එක එක ධ්‍යානයන් සමයදී සමයදී ඒ ඥානයන්ගේ අංග ආධාර සම්ප්‍රයුක්ත ධර්මයන් නුවණින් බලමින් සමන් වහන්සේ ඒ ඥාන ධර්ම සහ ජීවිත සංකාමයේ තුළ මෙතෙක් කල් පහළ වූ මනෝද්වාරික කුසල පරම්පරාව පංචද්වාරික කුසල පරම්පරාව මනෝද්වාරික අකුසල පරම්පරාව පංචද්වාරික අකුසල පරම්පරාව කොම ආවර්ජනා කළා. ඒ ආවර්ජනා කරද්දී තමයි ජීවන විදර්ශනාව ස්ථාන විදර්ශනාව ආයතන විදර්ශනාව බොද්ධං විදර්ශනාව සහ ආයතන විදර්ශනාවද සම්පූර්ණ කරන්න ලැබෙන්නේ. දැන් මේ මාත්‍රිකාසල පාඩලේ සිටින කායાનුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, සතිපට්ඨානයේ සම්පූර්ණ කළ දීපයක යෝගාවචරය විසින් ධම්මානුපස්සනාවට ගත ගන්නවා. පළමුවෙන්ම නීවරණ විදර්ශනාව ආරම්භ කරනවා. ඒ කෙසේද? ආධ්‍යාත්මික සංකාමයේ අප්‍රමීන වශයෙන් කාමච්ඡන්දේ ඇතිනම් ඇති බව නුවණින් ආબોධ කරගන්නවා. ස්වාමීන් අප්‍රමීන වශයෙන් ඒ කාමච්ඡන්ද නිවැරදිව දැනට නැති බවක් ආબોධ කරගන්නවා. යම් ජීවිතයේ කාමච්ඡන්ද නිවැරදිව හිතේ පහළවන්නේ ඒ බව ආબોධ කරගන්නවා. යම් ජීවිතයේ පහළ වුණා වූ කාමච්ඡන්ද නීවරණේ ප්‍රහාණය වෙන්නේ සදාංග ස්ථාමන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ ඒකත් මනමින් ආબોධ කර ගන්නවා ඒ ප්‍රහාණය දාට සතුනා වූ කාමච්ඡන්ද නීවරණය සමුච්ඡේදයේ සත්‍යලා නැත නූපදින්නේ કોઈ අවස්ථාවක ඒකත් මොනින් ආબોධ කර ගන්නවා මේ වගේම ව්‍යාපාදයේ ව්‍යාපාද නීවරණය උද්දච්ච කුක්කුච්ච නීවරණය තීන මිද්ද නීවරණය විශේෂිකා නිවරණේ සියලුම නිවරණ ධර්ම පහම එකක් එකක් ගානේ අප්‍රහේම වශයෙන් සංකාමයේ ඇති බව ආબોධ කර ගන්නවා. නැති බවක් ආબોධ කර ගන්නවා. යම් විශේෂින්ගේ නිවරණේ පහළ වෙන්නේ ඒ ආස්වාදයක් ආબોධ කර ගන්න හේතු ආબોධ කර ගන්නවා. යම් විශේෂින්ගේ පහළ වූ නිවරණ යටපත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ ඒ ආબોධ කර ගන්නවා. ප්‍රහාණය යෝධීවරණ නැත නූපතින් යම් තැනකද ඒකත් ආબોධ කර ගන්නවා. මේ ආදී මේ විදිහට නීවරණ පංචකය පිළිබඳව පහළ වෙන හැටි සාහනය වෙන හැටි සියල්ල ආબોධ කර ගනිමින් ඒ නීවරණ ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. අත්ත වශයෙන්ම හැම ධර්මතාවකම තියෙනවා වර්තමාන අවස්ථා තුනයි. ක්ෂණපච්චුප්පන්න, සංතතිපච්චුප්පන්න සහ අද්ධාපච්චුප්පන්න කියලා. කෙනෙකු පච්චෝත්පන්න වශයෙන් කිසිම නාමයක් රූපයක් කිසිම රෝගාවචරයකට දැකගත නොහැකි වෙනවා. ඒ මොකද ඒක සිතිලා නිරුද්ධ නාමය සමාන තේරෙන්නේ. යටහෙන්නේ. සංතති පච්චෝත්පන්න අල්ලන්න පුළුවන්. සංතති කියන්නේ ඉරියව් වශයෙන් එවාගේම කරන ක්‍රියා වශයෙන් ඒකා විසව එක් ආකාරයෙන් කරකියාවු නාම රූප අල්ලගන්න පුළුවන්. අපි ඒකම වාඩි වෙලා හිටිය කියලා වාඩිලා ඉන්න කාලයේ තුල සැලකේ චිත්තචෛතසික රූප ධර්ම සම්පතිපත්තිපන්න වාසයෙන් අරමුණු කොට විපස්සනා කරන්න පුළුවන්. අනිත් කාලයේ තමයි සදාවසක සතියක් සමාධියක් සවතරක් සජීවිතයක් තුල පාලෝ නාම රූප ගන්න පුළුවන්. ඒ වගේ කියන අග්ගාපච්චුප්පන්න කියලා. ඔය පච්චුප්පන්න තුනෙන් සම්පතිපච්චුප්පන්න සහ අග්ගාපච්චුප්පන්න වශයෙන් ලැබෙන කාමච්ඡන්ද නිවර්ණය කියන ලෝභය ව්‍යාපාද නිවරණය කියන දේශය සීලමිත නිවරණය කියන සීලමිත දෙක උද්දච්ච කුක්කුච්ච නිවරණය කියන උද්දච්චය කුක්කුච්චය විකෘතිචා නිවරණය කියන මේවා එකක් එකක් ගානේ සම්මතනය කරනවා ඒ වාගේ ලක්ෂණ රස පච්චුපච්චාන පදත්තාන මේ ඔක්කොම සම්මතනය කරනවා විශේෂ සම්මර්ධනය කළ හරෝණ අත්‍රි ලක්ෂණ විපස්සනාවට විදර්ශන විපස්සනාවට හරවනා ඒ දීවරණ ධර්මයන් පිළිබඳව සංහා දික්ති මාන නූපදනාසේ ඒ ජීවිත සංකාලයේ තුලින් සදාංග වශයෙන් පළමු කොට නීවරණ යටපත් කරනවා ඊළඟට සමාධි භාවනාව තුළින් නීවරණ විස්තම්බන වශයෙන් යටපත් කරනවා ඊළඟට සතර මඟන වලින් නීවරණ ධර්මයන් සහ වේවාට සමුදෝනවා ඒ විශේෂතා නීවරණය එවාගෙම කුක්කුච්ච නීවරණය සෝවාන් මාර්ගඥානයෙන් ප්‍රහාණය කරනවා. කාමච්ඡන් නීවරණය අරහත්ත්වයට දක්වා යනවා. එන්නක් නිසාද කාමච්ඡන්ද නීවරණයේ තියෙන අවස්ථා දෙකක්. කාමච්ඡන්ද නීවරණය අනාගාමී මාර්ගයෙන් කාම වස්තුන් පිළිබඳව කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය වෙනවා. එසේ නම රූප රාග අරූප රාග වශයෙන් තියෙන ලෝභය අරිහත්ත්වයට දක්වාගෙන මෙතෙන් ප්‍රහාණය වෙනවා. ව්‍යාපාද නීවරණය අනාගාමී මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. සීලමුද්ද නීවරණය අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. උච්චාක්ෂයත් අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. සොත් විචිකිච්ඡාවයි කුක්කුච්ඡයයට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා. මේ සියල්ලම යෝගාවචරයා මනමින් ආબોධ කරගන්නවා. එසේ නීවරණ පිළිබඳව ත්‍රිලක්ෂණ විපස්සනා කරන යනකොට තමන්ගේ සංකාරයේ නීවරණ අන් අයගේ සංකාරයේ නීවරණ ආධ්‍යාත්මික බාහිර වශයෙන් මෙලෙස කරන ආවෝද කර ගන්නවා. එවැගේම ඒ නීවරණයන් හට ගන්නා සමුදේ ධර්ම නුවණින් ආවෝද කර ගන්නවා. නීවරණයන් වැයෙන්නේ නැති වයගම් වශයෙන් ආවෝද කර ගන්නවා. එවැගේම සමුදයක් වයත් දෙකක් මනමින් ආબોධ කර ගන්නවා මේ නීවරණ ධර්ම ලෝ සත්‍යයක් නොව පුද්ගලයක් නොව ආත්මයක් නොව නාම ධර්ම සමූහයක් කියලා ආબોධ කර ගන්නවා එතකොට ඒ සම්බන්ධව අභිජා ව්‍යාපාද ආදී වශයෙන් හිතේ පහළ වෙන උපක්‍රේතයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා අර මුලින් සඳහන් කළ අපේ මානසිකාඥාන වලින් ਸਰවාකාරයෙන් ඒවා ප්‍රහාණයටපත් වෙනවා මේ නීවරණ නිදර්ශනාවයි එතියේ ඊළඟට ස්ථාන විදර්ශනාව ගැන හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කායાનුපස්සනා සතිපට්ඨානයේ කය පිළිබඳව නැත්නම් රූපස්කන්ධය පිළිබඳව විදර්ශනාව දේශනා කළා. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධය චිත්තානුපස්සයෙන් චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධය විදර්ශනාවට ගත්තා. දැන් මෙහි කෙරෙන්නේ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ මුල් කොට ඇති ස්කන්ධ පහම විපස්සනාක් නම් වන ආකාරයයි. එයින් සඳහන් වෙන්නේ ඉති රූපං ඉති රූපාර්ථ සමුදයෝ ඉති රූපාර්ථාපදයෝ මේ රූපස්කන්ධය බලන ඇති. රූපේ නම් මේ අතිවිසි රූපයයි. මේ රූපේ හට ගැනීම නම් මෙහෙමයි. අර පාටින් රූපය හට ගන්නවා. රූපය මේ නැතිවීම නම් මෙහෙමයි. කරුණාවෙන් ආબોධ කරගන්න. එතන උදේ වාසයේ. උදේ වාසයේ රූපස්කන්ධයට පස් ආකාරයක් තියෙනවා. හේතු පහ. වය වශයෙන් නිරෝධ පහක් තියෙනවා. ඔය වගේ වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ නුවණින් බලනවා. අර මුලින් සඳහන් කළානේ ධ්‍යාන ආලෝකය ගැන ඥාන ආලෝකයෙන් මේ පංචස්කන්ධයේ විනෝද දකින්න ඔය රූපස්කන්ධයේ පළමුවෙන් වෙන් කරගන්න ස්කන්ධ වශයෙන් රූප 28 එක සංකාරයේ 28 වෙන් කරගන්න රූපස්කන්ධය නම් මෙහෙවයි ඒ එක එක රූපයක් ගානේ රූපයන්ගේ ලක්ෂණය රසය පච්චුපට්ඨානේ පදත්තානේ කියන මේ සතර ආකාරයෙන් රූප කලාප එකක් එකක් ගානේ සම්මර්ථනය කරනවා ඊළඟට රූපස්කන්ධයට තියෙන හේතු කොහොම සොයා ගන්නවා රූපස්කන්ධය නිරෝධයෙන් ඇති ආબોධ කරගන්නවා. ඊළඟ රූපස්කන්ධය එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණ ගන්න වෙනවා. ඔය වගේම අර සමාධි සංකාමේ නාම ධර්ම කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද සියලුම නාම ධර්මයන්ගේ සංකාමයේ තියෙන වේදනාව අර වගේම ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තවන රසයෙන් ඔක්කොම මෙන්න කරලා ත්‍රිලක්ෂණේ ධාරවනවා. ඒ වගේම සංඥාව කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද සීලෝම සංවිඥාවන් සංවිඥා සම්ලය එකක් එකක් ගාමී අරගෙන ඒ සංඥාවේ ලක්ෂණය රසය පච්චපට්ඨානයේ පදස්ථානයේ මේ ඔක්කොම සම්මාර්ථන එකලස ලක්ෂණ ධාරෝම ඊළඟ සංකාරකයේ මෙතන දෙකම ඡායිකයන් අතුරේ වේදනාවයි සංඥාවයි හැර විචලිතාචිත ධර්ම පහ ආසයිස්කාරස් කර්ය සංස්කාර උපාදානස්කන්ධය විදහඳුන් වෙනවා. ඒ චෛතසික ධර්ම පහම එකක් එකක් ගානේ කියන ලක්ෂණය රසය පච්චුපට්ඨානය පදස්ථානය කියන අරුම අතර සම්මර්ථනය කරලා පිළිලක්ෂණය ගන්නවා. ඊළඟ විඥානස්කන්ධය එක සංකාමිකාට ගන්න පුළුවන් චිත්ත පරම්පරාවක්. ඒ කියන්නේ ඒ පුද්ගල කෙනෙකුගේ එමකයන් ඥානාමී කෙනෙකුගේ මාර්ගඵල නොලැබූ කෙනෙකුගේ සංකාන පහළ වෙන්න පුළුවන් චිත්තෝත්සාද 54ක්. ඒ 54 කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද සිත් වෙනවා. ඒවා කියන්නේ මේ එකක් එකක් ගානේ අර ප්‍රතිගාමී චිත්තය, භවංග චිත්තය, ආවර්ජන චිත්තය, ඝාතන කෘත්‍ය චිත්තය, ශ්‍රවණ කෘත්‍ය චිත්තය, ධාරණ කෘත්‍ය චිත්තය සායන කෘත්‍යයේ කිත්තය, කුසල කෘත්‍යයේ කිත්තය, එවාගෙම සම්පටිච්චන කෘත්‍යයේ කිත්තය, සංකීර්ණ කෘත්‍යයේ කරන කිත්තය, වත්තකන කෘත්‍යයේ කරන කිත්තය, යවනක් කෘත්‍යයේ කරන කිත්තය, සදාරම්මන කෘත්‍යයේ සුති කිත්තය මේ ජීවිතයේ තියෙන තේරියේ තේන චිත්ත පරම්පරා එකක් එකක් ගානේ ලක්ෂණය, රසය, සත්‍යපස්ථානය, පදස්ථානය මේවා සම්ලක්ෂණය කරනවා. ඊළඟට එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මෙන්න මේ නිස්සංග විදර්ශනාවේදී ඉතාමත්ම තීක්ෂණ ලෙස යෝගාවචරය අර ආලෝකයෙන් නිමිත දකින විපස්සනා වඩලා එයින් සමාධි සංකාමයේ අර ආධ්‍යාත්මික වශයෙන්ද බාහිර වශයෙන්ද සමුදේ ධර්ම වශයෙන්ද වය ධර්ම වශයෙන්ද ඔක්කොම සම්මතනේ කරන අතරේ අභිඥා ව්‍යාපාදාදී සංනාදී සුනානාදී උපක්‍රේෂයන් සම්පූර්ණයෙන්ම යටපත් කරමින් විපස්සනාවේ මුලටපත් වෙනවා මේ එක එක විදර්ශනාවකින් නුවණට තීක්ෂණ අවස්ථාව සීලයෙන්ම අගට කියන්නේ. ඊළඟට ආයතන විදර්ශනාව. ආයතන ආයතන කියන්නේ ආයතන 12ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන වශයෙන් චක්ඛායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මනායතන. බාහිර වශයෙන් රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොත්සම්භායතන, ධර්මායතන. මේවා එකක් එකක් ගානේ බලනවා. චක්කාසන කියන්නේ චක්කු ප්‍රසාද රූපය. සෝතාසන සෝතා ප්‍රසාද රූපය. ධානාසන ධාන ප්‍රසාද රූපය. දිවාසන දිවා ප්‍රසාද රූපය. කායාසන කාය ප්‍රසාද රූපය. රූපාසන වර්ණ රූපය. ශබ්දාසන ශබ්ද රූපය. ගන්ධාසන ගන්ධ රූපය. රසාසන රස රූපය. පඨවි තේජෝ වායෝ මේ තුනේ පොත්සබ්බ ආයතනයේ ඊළඟට සිත් 54 නැත්නම් මේ මාර්ගඵල නොලැබූ එනගේ සංස්කාර නිපාන සිත් 54 මන ආයතනය ධර්මාත්ම වශයෙන් දැනෙනවා ඡායක 52යි එවාගෙම ඒ සංකාන තුළ සූක්ෂම රූප සූක්ෂම රූප කියනවා කෙනෙකුගේ සංකාන 15ක් ආපෝ ධාතු ඉත්තිනියෝ පුරුතුන්ද්‍රිය ජීවිතා ජීවිත රූප ආරෝප පරිච්ඡේද රූප, කායින්‍යත් රූප, අධේ රූප, වචීන්‍යත් රූප, ලෞතා මුදිතා කම්මඤ්ඤතා රූප, උපචේ සංකති ජලසා අනිත්‍යතා රූප කියන මේ රූප 15ක් වෙන එක ධම්මායතන. මේ විදිහට ආයතන සියල්ලම තෝරාගෙන චක්ක ප්‍රසාදයන් වර්ණ රූපයන් දෙක අවබෝධ කර ගන්නවා එකක් ප්‍රසාදාමේ ලක්ෂණය රසය පච්චසක්කාමේ පදස්ථානයේ අනුව අවබෝධ කර ගන්නවා ඒ එක එක ආයතනයක් කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි එකට සම්බන්ධ වීමෙන් පහළ වෙන චිත්ත පරම්පරාවේ දසවිධ සංයෝජනයන්ද එකක් සංගාමී තෝර ගන්නවා. ඒ සංයෝජනයන් ඇති බව තෝර ගන්නවා. සංයෝජනයන් නැති බව අවබෝධ කර ගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන හටගන්නේ ඒක අවබෝධ කර ගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන ප්‍රහාණය වෙන්නේ ඒක හට මෙහෙ කරලා අවබෝධ කර ගන්නවා. යම් විදේශයෙන් මේ සංයෝජන නැවත නූපදීනේ ඒ බවත් නුවණින් ආબોධ කර ගන්නවා. එතකොට මේකේ සංයෝජන සංයෝජන නම් කියන්නේ මේ සංකාම විස්කන්ධ පහ උදයන් සරසේ ගමදිසාට දැනගෙන කියන සංයෝජන කියන දැනුම් 10ක් තියෙනවා. ඒ අභිධර්ම කරණයට මෙන්න මෙහිමයි දක්වන්නේ. කාමරාග සංයෝජනයේ, කටිග සංයෝජනයේ, මාන සංයෝජනයේ, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, භවරාග සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්චරිය සංයෝජනය, අවිද්‍යා සංයෝජනය. මෙන්න මේ සංයෝජන 10. මේවා ඒ ඒ අරමුණු වලදී අයෝනිසෝ මනසකාර නිසා පහළ වෙනවා. අපි එකක් ගැන පමණක් බලමු. ඇතින් රූපයක් දකිනකොට ප්‍රේමනා පිච්ඡාරම්මණයක් නම් අයෝනිසෝ මනසිකාර නිසා ලෝභය ඇති වෙනවා. අන්න කාමරාග සංයෝජනය. අනිස්කාරණයක් නම් අප්‍රේමයක් නම් හිතේ නිරුක්තින බව දේශය ඇති වෙනවා. අන්න සතික සංයෝජනය. ඊළඟට මට තමයි මේවා පෙනෙන්නේ මම වගේ දකින කෙනෙක් නෑ මට ඕන දෙයක් හොඳින් පේනවා කියලා අන්න මාන්න සංයෝජනය. එවාගෙම මම තමයි මේවා කරන්නේ ඉලයිතතොර දෙක්ති සංයෝජන ආත්ම දෘෂ්ටිය. ඊළඟට ඒ පිළිබඳව දකින දේ පිළිබඳව ඇත්ත නැත්ත ගැන සැකසෙන්න විචිකිච්ඡා සංවේදනය මේ ජීවිතයේ මට මේවා යහපින් දකින්න වාසනාව ලැබුණා මතු බව එහෙම ලැබේවා හිතනකොට යන භවරාග සංයෝජනය ඒ වගේම මේ වාගේ දෙයක් අනිත්‍යව ලැබෙන නොලැබේවා නොලැබේවා එහෙම ලැබුණා නම් ඒ ගැන නුරුස්සන කරන විශ්වාස සංයෝජනය තමන්ට ලැබිය තියෙන දේ වෙන කෙනෙකුට සාදා නොවන කෙනෙකු බව මෛත්‍රියේ සංයෝජනය ඒ සියල්ල සම්බන්ධව මිශ්‍ර වෙන්නේ මූල ධර්මයේ අවිද්‍යාව අවිද්‍යා සංයෝජනය මේවා සංකාමයේ පහළ වෙන ඇති නුවණින් බලනවා ඒ කියන්නේ භාවනා කරන විලා පහළ වෙනවා මෙනෙහි කිරීම තුලින් ඒ ජීවිතයේ අප්‍රේණ වාක්‍යයෙන් පහළ වෙන අවස්ථාවල් අරමුණු කරනවා එසේ අරමුණු කරමින් ඒවා ලැබෙන හැටි නුවණින් බලනවා ඒවා නූපන්නානම් නැති බව මෙනෙහි කරනවා එවාගෙම යම් විශේෂයෙන් මේ සංයෝජන හටගන්නට නුවණින් අවබෝධ කරගන්නවා. යම් විශේෂයෙන් මේ සංයෝජන ප්‍රහාණය වෙන්නේ එකක් එකක් ගන්න ඒක අවබෝධ කරගන්නවා. යම් විශේෂයෙන් ප්‍රාණ වූ සංයෝජනයක් ලෝක වෙන්නේ ඒකත් අවබෝධ කරගන්නවා. එතකොට ආධ්‍යාත්මික සංකාමයේ සංයෝජනක් අවබෝධ කරගන්නවා බාහිර සංකාම තුල සංයෝජන අවබෝධ කරගන්නවා ආධ්‍යාත්මික බාහිර සංයෝජන කියන්නේ දැකලා ඒවායේ සමුදේ ධර්මය වය ධර්මය බලනවා. ඒ වගේම සමුදේවා දෙකමත් බලනවා. ඒ වගේම මේ සංබන්ධ සංනාදිස්මාන නූපදනාසේ ආબોධය ලබනවා. ඒකට නිමේ මේ සංයෝජන ප්‍රහාණය කිරීමේදී අර වගේම සතර මාර්ගඵල නිවන දක්වාම ජීවිතය යන්න පුළුවන් වෙනවා. ඒ සියල්ලම කෙරෙන්නේ අර සමාධි ආලෝකයෙන් ජීවිතන විපස්සනා ඥානය නෙවෙයි. ඊළඟට සතර වෙන්නේ බොද්ධංග විදර්ශනාව ගැන කියනවා. බොද්ධංග බොද්ධංග කියන්නේ මාර්ගඵල අවබෝධය සඳහා අංග වශයෙන් පිළිගන්න විශේෂ ධර්ම හතක්. බෝධි, බෝධිය, බෝධිත්ව අංගාති බොද්ධංගා කියන විග්‍රහ කරනවා. බෝධිය කියන්නේ සතර මාර්ග ඥානයේ නම. ඒ සතර මාර්ග ඥානයේ අමුල වශයෙන් පවත්නා බැවින්ද බෝධි අංග බොද්ධං කියන පදේ හැදෙනවා. අනිත් එක තමයි බෝධි සංගාම කියන්නේ පුද්ගලිය. සෝවාන් ආදී මාර්ග පාලකන ඒ සංවරහත් වෙන වශයෙන් බුදුන ලෝකුරා බුදුන උතුමන් තමයි මෙතන බෝධි කියන්නේ. ඒ බෝධි සංඛ්‍යාත ආර්යයන් වහන්සේලාට ආબોධය සඳහා අංග වශයෙන් උපකාරණය බැවින්ද බුද්ධංග කියනවා. ඒවා ශ්‍රේෂ්ඨ දැවීම, උතුම් දැවීම, නිවැරදි දැවීම, සත්‍ය දැවීම. ඒවාට කියනවා සම්බොධ්‍යංග කියලා. ඒවා කියන ධර්මතා හතක්. සති, ධම්මවිචය, විරිය, සීති, සත්‍යඥ, සමාධි, උපේක්ෂා කියලා. එනිදී සංකම් වාග්යත්තං සති සම්බුද්ධං අත්ථිනේ අධ්‍යත්තං සති සම්බුද්ධං ලෝකපදානති මේවා එකක් එකක් ගානේ ඉවරනේ වෙනවා එනිදී බොද්ධංග බොද්ධංග කියන එක අහුවන්න ලැබෙන්නේ කුසල චිත්තවල පමණයි. අකුසල චිත්තවල බොද්ධංග නැහැ. විපාක චිත්තලත් අහුවන්න දෙයක් නැහැ. ක්‍රියා චිත්තලත් නැහැ. ඒ කියන්නේ සාහනෝ කෙනෙකුට පාගෙන ක්‍රියා චිත්ත දෙකයි තියෙන්නේ. ඒවත් මේ බොද්ධංග පහළ වෙන්නේ නැහැ. එතකොට බොද්ධංග පහළ වෙන්නේ කාමාවචර මහා කුසල චිත් අතේ රූපාවචර අරූපාවචර කුසල චිත් නම වෙනවා. මේ නැහැ පහළ වෙනවා. මාර්ගතාවක පැතණියේ එතකොට මේ ධ්‍යාන සමයගෙන ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයන් තුල බොජ්ජංග සීන ඇති බලනවා. ඒ වගේම කලින් සිතින් වචනින් රැස් කර ගන්නා ලද දාන සීල භාවනාදී කුසල් කිරීමේදී පහළ වූ බොජ්ජංග ධර්මයන්ද ඒ ඒ විචාරික ධර්මයන් තුලින් දැක ගන්නවා. යම් කෙනෙක් සති සම්බොජ්ජංගයේ තියනවා නම් ඒ සති සම්බොජ්ජංගය ඇති බව ආબોධ කර ගන්නවා. සති සම්බොජ්ජංගයේ නැති නම් නැති බව ආબોධ කර ගන්නවා. යම් කෙනෙක් සතිසම්බොධ්‍යයන් උපදින්නේ ඒක ආමෝද කරගන්නවා. යම් කෙනෙක් උපන්න සතිසම්බොධ්‍යයන් මේ භාවනාවෙන් පිළිපුණු වෙන්නේ ඒක ආමෝද කරගන්නවා. මේ සතර ආකාරයෙන් බුද්ධංග භාවනාවට යොමු වෙනවා. ඒකන මුලින් සඳහන් කළාසේන සමාධි ආලෝකයෙන් විපස්සනාවට යොමු වේ ඒ තීක්ෂණ ආලෝකයෙන් බලමින් තමයි මේ බුද්ධංග භාවනාව කරන්නේ. ඒ සති කියන්නේ සතිය තමයි බෝධිපාක්ෂ ධර්මයන් තුල ස්ථාන අතකම වැඩ කරන්නේ සතියයි. ඒ සති සම්බොධ්‍යංගය සතිපට්ඨාන සතරන් ඉඳ පහළ වෙනවා. සති ඉන්ද්‍රිය නමින්ද පහළ වෙනවා. සති බලය නමින්ද ඊළඟ සම්මා සති නමින්ද පහළ වෙනවා මේ සති සම්බොධ්‍යංගය. ඒතර බෝධිපාක්ෂ ධර්ම විශේෂයි ඒ අභ්‍යන්තරයේදී අර නිර්වාණ ආභෝධයේ බෝධි ඥාන ප්‍රතිලාභයට ඍජුවම උපකාර වන බැවින් මේ බොද්ධංග සති සම්බොද්ධංගය ඇටියට හඳුන්වනවා. ඒක පාලකන ගන්න ධර්මතා හතරක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සති සම්බොද්ධංගය වැඩි වෙන. ඒ වගේම ඉහි මුලා පුද්ගලයන් ආතේ නොතිබෙද. එළම සිට සිහිය ඇති කර්මස්ථාන සිහියේ සිහිය වඩන කල්යාණ මිත්‍රයන් ඇතුළු කෙරෙන්නේ. සමෝධියෝකෝ මම සතිය වඩන්නේ කියන දැඩි අධිෂ්ඨානයේ සිටීමේ තියෙන කර්ම හතරෙන් ප්‍රතිසම්බෝධියන් වේදෙනවා. ඒ වගේම සම්මේකයේ යන ප්‍රඥාවට නම. ප්‍රඥාව බෝධිපාක් ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක වැඩ කරනවා. විමර්ශා ඉරිපාද, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, සම්මා දිට්ඨි. ඊළඟට ධම්මයේ සම්බෝධියන්. ඔය ස්ථාන පහේම ප්‍රඥාව වැඩ කරනවා. ක්‍රියා කරනවා. ඒ මෙතන මාර්ග ප්‍රතිලාභයේ සම්ම වශයෙන් පවත්නා බැවින් ධම්ම විශේෂ සම්බුද්ධං කියලා හඳුන්වනවා. ඒ මේ ධම්ම විශේෂ සම්බුද්ධංගය පහළ කර ගැනීමට ධර්මතා හතක් අනුගමනය කළේ කියනවා. පරිසුච්චිතතා, වස්තුපදේශිතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛාන්‍ය පුද්ගල පරිවර්ධනතා, සංයවන්ත පුද්ගල සේවනතා, ගම්බීර ඥානචාරියා ප්‍රශ්නෙකනතා, සබරි මුත්තජා කියන මේ කර්ම හත අනුගමනය කිරීමෙන් ධම්මයේ සම්බොධ්‍යංගය පහළ වෙනවා. එතකොට මේ ධම්මයේ සම්බොධ්‍යංගය අර මාර්ගඵල ප්‍රතිලාභයේ ගණන හැටි නුවණින් බලා ගන්නවා. ඒකට අර්ධවත් මාර්ග අධ්‍යයනයෙන් තමයි බොධ්‍යංග වැඩි වෙන නිමාව සිදු වෙන්නේ. ඊළඟට විරිය සම්බොධ්‍යංගය කියන්නේ අර ලෝකෝත්තර මාර්ගඵල අධිගමනයට අවශ්‍ය වෙන අංග වශයෙන් තියෙන විරිය ධර්මයයි. ඒ විරියක් බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ නව පොළ කිස්සානට වැඩ කරනවා. ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, යෙදි විපාද, යෙදි ඉන්ද්‍රිය, යෙදි බලය, ඊළඟට සම්මා වායාම. මෙතන ත්‍රිය සම්බොජ්ජය. නාසලක වැඩ කරනවා. එතකොට මේ වීර්යය කාල කර ගැනීමට විශේෂයෙන්ම කර්ම 11ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ආනිසංස දස්සාවික ගමන වේතු පච්චවේකනත අපාදාපච්චවේකනත කුණ්ඩපාතාපචායනත විශේෂ පුද්ගල පරිවර්තනතා ආරාධනීය පුද්ගල සේවනතා ජාති මහත්ක ප්‍රශ්නවේකනතා සත්තු මහත්ක ප්‍රශ්නවේකනතා දාජ්‍ය මහත්ක ප්‍රශ්නවේකනතා සම්බ්‍රමචාරී මහත්ක ප්‍රශ්නවේකනතා පදුනි මුත්තතා කියන කරුණු ගොනා ඕන වෙනවා එකක් එකක් ගන්න විදිහේ නූතන විදියේ සම්බොධ්‍යන් උපදින උපාන විදියේ සම්බොධ්‍යන් වේදෙනවා ප්‍රී රාමයේ ප්‍රීතිය ප්‍රීතිය කියන්නේ මෙතන විරාමික ප්‍රීතියයි කුරුලිකා ප්‍රීති, කනිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උද්වේගා ප්‍රීති, කරුණා ප්‍රීති කියලා ප්‍රීතියේ තියෙන අවස්ථා පහ. මේවා ධ්‍යාන වැඩිීමේදී බොහෝ සෙයින් පහළ වෙනවා. විශේෂයෙන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය දෙකේදී මේවා ප්‍රීතියෙන් ඔය පස් ආකාරයෙන් වැඩෙනවා. ඒ ප්‍රීති සම්බුද්ධංගයේ මාර්ගාංග වශයෙන් පහළ නුනට බුද්ධංග වශයෙන් පහළ වෙනවා. එතකොට බුද්ධංග වශයෙන් ප්‍රේතිය අරවන්නේ 15 වෙන කාරණා 11 පමණ අවශ්‍ය වෙනවා. බුදු ගුණ වැඩි වෙන ධර්ම ගුණ, සංඝ ගුණ, සීලය, වර්ණය, ත්‍යාගය, දේවතා මුෂ්‍යකේ, උපසමා මුෂ්‍යකේ මේ අනුෂ්‍ය හතක් වෙනවා. එවාගෙම රූප කුජලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම, ප්‍රසාදනීය සීල කුජලයන් ආශ්‍රය කිරීම, ප්‍රසාදනීය සූත්‍රාන්ත නිමේ කිරීම හා අනුගිතව මම ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නේ කියන අභිස්ථානයේ සිටින කර්ම 11 නිසා නූපම් ප්‍රීති සම්බොජ්ජං උසලෙන ඔකන්න ප්‍රීති සම්බොජ්ජං යෙදෙනවා. ඒ වගේ පස්සද්ධිය. පස්සද්ධිය කියන්නේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක බොජ්ජංග වශයෙන් වැඩ කරන මාර්ගාංග වශයෙන් පහළ වෙන්නේ නැහැ. ඒ පස්සද්ධියද අර වගේම කර්ම හතක් ඇතුළේ පහළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමීප භෝගින සේවනවා ඉරියාපත සුඛ සේවනත උතුසුත සේවනත පස්සබ්ද කාය කුද්දල සේවනත සාරබ්ද කාය කුද්දල පරිවර්ජනත මධ්‍යස්ථ ප්‍රයෝගත සබිනුත්තතා කියන කාරණා 7ක් අනුගමනය කිරීමෙන් නෝකන්න පස්සබ්ද උපදවන්න පුළුවන් උපන්න පස්සබ්දයේ අභ්‍යාසය දක්වා වඩන්න පුළුවන් ඒ සම්බන්ධවත් ආબોධ කරගන්නවා. ඒ වගේම සමාධි සම්බොධ්‍යංගය සමාධිය කියන්නේ මාර්ගාංග වශයෙන් පහළ වෙන විශිෂ්ට ධර්මයක්. ඒ සමාධිය මේ බෝධිපාක්ෂාර මණ්ඩලයේ ස්ථාන හතරක පහළ වෙනවා. සමාධි ඉන්ද්‍රියේ සමාධි භාගයේ යන්නේ සම්මා සමාධිය හා මේ බොධ්‍යංග වශයෙන් සමාධි සම්බොධ්‍යංගය. මේක පහළ කරගන්න ධර්මතා 11ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිමිත්ත කුසලතා පරිපුත්තකතා වක්තික දෙකෙලියතා සමයේ චිත්තස්ස පස්ගන්නනතා සමයේ චිත්තස්ස නිද්ගන්නනතා සමයේ චිත්තස්ස සම්පාසනතා සමයේ චිත්තස්ස අධිපේතනතා ඥාන විමුක්ත පච්චවේතනතා අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා කබදි මුත්තතා මේ කර්ම 11ම ගමනේ කිරීමෙන් රූපන්න සමාධිය උපදවන්න පුළුවන් උපන්න සමාධියේ අරියක්කේ දක්ව වඩන්න පුළුවන් උපේක්ෂා සම්මුද්ධියන් කියන්නේ මෙතන සතර මධ්‍යස්ථා උපේක්ෂාවයි උපේක්ෂා 10ක් වෙනවා මෙතන උපේක්ෂා සම්බොධ්‍යන් වේයි කියන්නේ සායිතික ධර්ම වශයෙන් සතර මධ්‍යස්ථා ආකාරයේ උපේක්ෂාවයි එයින් කියන්නේ සමාජයේ ප්‍රේමනාප පුද්ගලයන් ගැනවත් ප්‍රේමනාප වස්තුන් ගැනවත් උපේක්ෂ භාවය ඇති කර ගැනීමයි එකලයි කියන වේදනා උපේක්ෂා වේන නෙමෙයි. ධ්‍යාන උපේක්ෂාවක් නෙමෙයි. කායික උපේක්ෂාවක් නෙමෙයි. ලක්ෂණ උපේක්ෂාවක් නෙමෙයි. මෙතන කියන්නේ ප්‍රේමනාප පුද්ගලයන් ප්‍රේමනාප ද්‍රව්‍යයන් පිළිබඳව මධ්‍යස්ථ භාවයේ ඒ විශේෂ ගුණයක්. ඒක අරියක් වේදක්වා මාර්ගඵල ප්‍රතිලාභයේ උපකාර වෙන විශේෂ ගුණයක් ගනින් බොද්ධංගය ඇතුළේ හඳුන්වනවා. මේ උපේක්ෂා සම්බොද්ධංගයේ වඩන්නත් කාරණා හත අහක් කාරණා පහක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සත්‍ය මධ්‍යස්ථතා සංඛාර මධ්‍යස්ථතා සත්‍ය සංඛාර හේලාන පුද්ගල පරිවර්ජනතා සත්‍ය සංඛාර මධ්‍යස්ථ පුද්ගල හේවනතා පද විමුක්තතා කියලා. මේ අයිතින් එකට එකින් එක තෝරන්න අපි කාලය ගන්න නැත්තේ කාලයේ සීමිත දරිමේ. එතකොට මෙහිදී මේ කාරණා පහෙන් යමක් අනුගමනය කිරීමෙන් නූපන්න උපේක්ෂා සම්බෝධියන් උපදවන්න පුළුවන් උපන් උපන් උපේක්ෂා සම්බෝධියන් යාමේ අපේ දක්වා ගන්න පුළුවන් දැන් එතකොට මේ ගොඩියන් මහත සුව සංතානයේදී අර කුසල චිත්ත සම්භාවය තුල කුසල චිත්ත පරම්පරාව තුල පහළ වූ හැටි ආවර්ජනා කරමින් ඇති බව අවබෝධ කර ගන්නවා ඒ කුසල චිතෙන් වෙන වෙන අවස්ථාවකදී ඒවා නිරුද්ධ වෙන හැටි නැත්නම් නැති වෙන හැටි අවබෝධ කර ගන්නවා දැන් උපදවා ගන්න ආකාරය අවබෝධ කර ගන්නවා අරිහත් මාර්ගඥානෙ පරිපූර්ණ වෙන හැටි අවබෝධ කර ගන්නවා ඒකට ආධ්‍යාත්මික සංකාරණ බොජ්ජංග බාහිර සංකාරණ බොජ්ජංග මේ ආબોධ කරගන්නවා ආධ්‍යාත්මික බාහිර බොජ්ජංග ආબોධ කරගෙන ඒනයි සමුදේ බලනවා වාය ධර්මයේ බලනවා සමුදේ වාදකත් බලනවා එවාගෙම ඒ ඒකේක බොජ්ජංගයක් පාසා ත්‍රිලක්ෂණයට හරවනවා ඒකේ හැම වෙලේම නිසා මම නාමයේ කියන සංඥාදික මානසිකවත් නූපදී ඒ ධර්ම ස්වභාවය මනසේ ආબોධ කර ගැනීම නුවණ පහළ වෙනවා ඊළඟට කියන්න තියෙන්නේ ආර්ය සත්‍ය විදර්ශනාවයි. ආර්ය සත්‍ය විදර්ශනාවේ දුක්ඛයේ, සමුදයේ, නිරෝධයේ මාර්ගයේ කියන මේ සතරේ ත්‍රිලක්ෂණයට අරමුණ ලබන්නේ දුක්ඛයේ, සමුදයේ කියන මේ ආර්ය සත්‍ය ධර්ම දෙකයි. නිරෝධයයි මාර්ගයයි කාන්ත ප්‍රමේත වශයෙන් මෙනෙහි කරගෙන අවබෝධ කරගන්නේ. ඒ විපස්සනාට ගන්නවා නෙවෙයි සාස්ත්‍රණයක වශයෙන් අරමුණු කිරීමයි සමුත් නිරෝධයේ මාර්ගය කියන සත්‍ය දෙක පිළිබඳව පිළිපදින්නේ. ඒතකොට දැන් මෙතකින් මහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනාව අනුව භාවනා මාර්ගය යමුලට ගියා වූ යෝගාවචරයාට අන්තිම වශයෙන් අනුබෝධ වශයෙන් විපස්සනාට ගමන් ලැබෙනවා දුක්ඛාරි සත්‍යය. එවාගෙම අනුබෝධ වශයෙන් විපස්සනාට ගැනෙනවා සමුදයාරි සත්‍යය. ඒවා ප්‍රතිවේද වෙන්න මාර්ග ප්‍රතිලාභයට යුතුයි. මේක ප්‍රථමයෙන් භාවනා යෝගී අවස්ථාව කෝපදාග ප්‍රතිපදා බැවින් දෙයක්නේ සාරෝනේ මේ දුක්ඛය සමුදය ගැන විපස්සනාක් නම් වන්නේ තේරෙනවා. දුක්ඛය කියන්නේ කුමක්ද? දුක්ඛං හේතුමකම් වත්තං. සායුමි ස්වરૂපේ තමයි දුක්ඛය කියන්නේ. ඒක අපි පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ලෞකික ලෞකික එක් සතු වූවායි. ඒ වේදනා ලෝභ ඡාතිකේ හරි ඡාතික 51යි. අතේ ස්වરૂපයයි. මෙන්න පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයේ දැනෙන ධර්ම සම්භාරය. සිතුවතේ ලෞකික සිත් අතු එකක් තියෙනවා. ඒ දුක්ඛ සත්‍යයයි. ඒ සිත්වල යෙදෙන ඡාතික 52කින් ලෝභය හරි ඉතිරි 51ම දුක්ඛාරි සත්‍යයයි. අතේ ස්වરૂපයේ දුක්ඛාරි සත්‍යයයි. ලෝභය යටේ සමුදය සත්‍යයයි. එතකොට කියනවා අපි දුක්ඛේ දුක්ඛේ කියන්නේ මොකක් නිසාද? දැන් ඔතන සැප වේදනා කියලා නැදහස් වේදනා කියන ඒවා කියයි නේද දුක්ඛේ කියන්නේ. දුක්ඛේ කියන එක බුදුරජාණන් වහන්සේ අර අවස්ථානුකූලව ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ ආදී වශයෙන් නම් වශයෙන් ප්‍රශ්නක්තිය දැක්වුවා. එතකොට මේ ප්‍රශ්නක්තියෙන් දක්වන්නේ කුමක්ද? තම නාමයක රූපයක හට ගැනීම ජාතිය. තම නාමයක රූපයක පිටියවත් විරාපත් වෙන ජරාවක්. අන නාමයක රූපයක දිවියාම මරණය. ඔය ජාති ජරා මරණ අතරේ යාමිය තමයි ස්වરૂපය. පරිදේවික නැහැ වෙනවා. කායික දුක, මානසික දුක නැතේ. ආධ්‍යාත්ම සංකාමි බලන උපායාසය. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්නේ. අපේ පුද්ගලයන් අපේ ග්‍රාමයන් එකතු වෙන්නේ. කැමති කැමති දෑ සිදු නොවිද. කොටින් කියනවා නම් පංච උපාදාන සම්මේ පරිහරණය. මේ සියල්ලම දුක්ඛය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට මේ දුක්ඛය කියන්නේ මොකක් නිසාද? මේක නිර්වචන වශයෙන් හඳුන්වනවා දුක්ඛං කියන පදේ හැදින හැටි ගැන. දුකේ උපකාරකයයි සං කියන නාම පදයයි දෙක එකතු වෙලා දුක්ඛං කියන පදේ හැදින. දුකේ උපකාරකයෙන් කියන්නේ දුක්ඛිත දුක්ඛ දුරාකාර ඔය වාගේ සැප නිින්දිත අදහසක් දක්වන්නයි උපකාරය ගන්නේ. කන් කියන මහත්තරාම කයන්න බිඳුව මේ කියන්නේ අවකාශයේ හිස්තන. කිසිවක් නැති හිස්තන. මේ දෙක සංවේදනකොට මහත්තරාම කයන්න දිත් වෙනවා. දිත් වෙනකොට අල්ප අල්පයන්න පිටෙන් එකතු වෙන්නේ දිත් වෙන්නේ. ඒතකොට දුක් සං කියලා පදෙන්න දෙනවා. ඒතකොට මේ නියම තේරුම කුමාරද නිින්දිත වූ කිසුදේ මොකක්ද මේ නින්දට කියන්නේ? මේ කියන ලද පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේර දුක් දෝමනස් උපායාසි අප්‍රියකම් ප්‍රයෝග, ප්‍රියේ ප්‍රයෝග, ඉච්ඡාවිදාස පංච උපාදාන ස්කන්ධ සියල්ලම සම්පූර්ණණය කොට ගත්තාම පංච උපාදාන ස්කන්ධයයි. එතකොට පංචෝපාදානස්කන්ධයේ රූපස්කන්ධය වෙන් කරලා ගත්තා වේදනා සංඥා සංකාර විඥාන ගත්තාට මේ දුක්ඛං කියන පදයේ තියෙන අර්ථය දෙකක් වෙනවා. ඒ කියන්නේ නිමිත කියන්නේ යම් මේ රූපකාගෙන බලුවොත් මේක වර්ණ වශයෙන් දුර්ගන්ධය. වර්ණ වශයෙන් සකහා වශයෙන් දුර්ගන්ධ වශයෙන් දීපිතං වශයෙන් එවාගෙම එක තේරිලා තියෙන දේවල් වශයෙන් අම සත්‍යෙම අපිරිසුදුයි. ඒතොර නිමිත වූ රූපකයක් තමයි රූපක් කල්වි කියන්නේ. ඒ වගේම ජාත ජරා මරණ ආදී පිටත් වෙන දේවල් නිමිතයි. ඒකත් වඩා මේ විතරයි මේ රූපකාය ස්කන්ධ පහ නිසා රාගය, දෝෂය, මෝහය, මාන්නය, දික්ඛය, උද්දච්චය, විචිකිච්ඡා කියන උද්දච්චේන ආදී මේ අනේක ආකාර උපක්‍රේත පහළ වෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, ක්‍රෝධ, උපනා, මක්ඛ, පලාස, ඉස්සා, මච්චරේ, මායා, සාසරේ, සම්බ, සාරම්භ, මාන, අසුමාන, මද ප්‍රමාද කියන උපක්‍රේත පහළ වෙනවා. එවාගේ මාතු ඝාතන, කිසු ඝාතන, අරහන්ත ඝාතන, ලෝරිතු පාදන, සංඝ වේදන, එවාගේ භික්ෂුණී දූෂණ, එවාගේම පංචානන්තරී කාරණ පාස්පාම දස අකුසල ඔක්කොම සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධේ නිසානේ. එනිසා ගැනීම විචාරයි. එවාගේම අලාපතිය. සුත්තරයන් නිත්‍යන්නේ කුමක්ද? මේ පංචස්කන්ධය තුල නිත්‍ය දෙන සාරවත්යක් නැහැ. උත්පාදකටි භංග බාට පස්සෙන් තමයි හැම වෙලාවෙම පවතින කිසිවක් නිත්‍ය නැති නිසා නිත්‍ය ස්වභාවයෙන් හිටියා. එවන්නේ මේ සතියක් කියලා ගන්න දෙයක් නෑ මක් නිසා දුකනවස්සලයක් පාසා ඇති වෙන නැති වෙන දිලිදිලි යන නාම රූප පරම්පරාවක් ගලින් මෙතන සතියක් වාසනාවක් නැති බැවින් ඒකට කියනවා දුක්ඛය කියලා. දුක්ඛ ස්වභාවයෙන් නැත්නම් සුඛ ස්වභාවයෙන් හිටියා. ඊළඟට මෙලෙලා සත්‍යයේ කුද්දලේ ආත්මයේ මනස කියලා ගන්න කිසිවක් නැත්තේ කිසි කෙනෙකුගේ සමර්ථකනෝ බව දෙන්නේ නිසා. එනිසා ඒක කියනවා අර ආත්ම සාරයෙන් ආත්ම ස්වභාවයෙන් කිස් බව. එවැගේම අනිත්‍ය බැවින් දුක්ඛ බැවින් අනාත්ම බැවින් ප්‍රේමනාපව එම නැත්නම් පිළිකෝ නොගත වැළඳ ගතිය දෙයක් නැති බැවින් අසුබයි. ඒකෝට මෙන්න මේ ලක්ෂණ අතරින් නිත්‍ය සුභ සුඛ ආත්ම කියන ස්වභාව ධර්ම අතරින් සිස්දයෙන් මේ පංච උපාදානස්කන්ධය සුත්සයි. එතකොට මේ පරිදේක එකතු නාම නිර්මිත වූ සුත්සය වර්ථය තමයි දුක්ඛං දුක්ඛං කියලා කියන්නේ. ඒක කියන අර්ථ හතරක් දෙන්නේ. සීලන සංකත සංතාප විපරිණාම සීලන කියන්නේ නාම රූප දෙකෙන් ඉතුරුවම ඇති වෙන්නේ නැති වෙන පීඩාවටපත් වෙනවා කුඩා දරුවා මෞඛසේ කර්තව්‍යගත දාසයකට මාස 8ක් 9ක් 10ක් මෞඛසේ පීඩා විඳිනද දෙලොව එන්නේ දැක්ක නිසා කෙනෙක් කෙනෙක් පාතෝ පීඩා විඳිනවා මරණය දක්වාම සිදුවෙන්නේ ස්කන්ධයන්ගේ පීඩාවයි අතිවේගයෙන් වස්තුලක් වේහා යක්තලම් භූමි පරිවෘතාගේ හැම දෙයකම තියෙන්නේ ඇති වෙන නැති වෙන පීඩාව ඒකට කියනවා පීඩන ලක්ෂණය සංකතේ මේවා නිකන් දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. ඉලෙහාට ගත්ත නෙමෙයි හේතුඵල සම්බන්ධතාවයෙන් හටගත් දෙයක් සංකතයි. සංකාප ඇතිවීම නැතිවීම දෙකෙන් විතරම පැයනවා මේවා. විතරම පැවෙන ගානේ මේක සංකාපයි. කොයි තරම් ආරක්ෂා කරන්නේ පිළියම්කලක් කවදාකවත් ආරක්ෂා නොවී ඉන්දියාන දැනීම විපරිණාම ස්වභාව යුක්තයි. මෙන්න මේ ආර්ථාකර යමකටද ඒ තමයි නිමිත වූ දුක්ඛ උද්දාරිකත්වය. ඊළඟ සමුදේ සමුදේ කියන වචනේත් අපි බෙදලා බලන්න ඕනේ. මෙතන දැන් සමුදේ හැටියට දෙයක් නේ ලෝභ චෛතසිකයනේ. ලෝභ චෛතසිකය තමයි මේ දුක්ඛ භාවය ඇති කරන්නේ. ඇති කරන මූල හේතුව වෙන්නේ. ඒ ලෝභ චෛතසිකයේ හතර ආකාරයකින් අර්ථ විවරණය කරනවා. ඒකට මෙහිදී එයද සං වූ අයතින පද තුනකින් විස්වාසයෙන් ආපලයෙන් හඳුන්වනවා. සාමී කියන්නේ උපසර්ගයක්. ඌ කියන්නේ උපසර්ගයක්. අය කියන්නේ නාම පදයක්. සං කියන්නේ සංයුක්ත, සංයෝජන, සංගම් ඒ වාගේ අර්ථ දෙන දෙන එකතු කිරීමේ අර්ථයක් සං කියන උපසර්ගයෙන් කියනවා. ඌ කියන්නේ උත්පාද, උදිත, උත්පන්න ඒ වාගේ යමක් පහළ වීම අර්ථය දක්වන්නේ ඌ උපසර්ගය වෙනවා. අයිතියන් හේතුය කාරණය විධානය දැක්වීම සඳහා ගන්නා පදයක්. මේ තුන සංදේශනවා. සං රූපේ තැනට අල්මානක් ආදේශ වෙනවා. ඒ සං කියන තැන බිඳුව සාකරනම සමු කියන්නේ මෙතන සමු. සමු අය කියන තැනට දයන්ක් ආගම වෙනවා. සමුදය කියලා පදයක් ඇදෙනවා. එතකොට සමුදය කියන්නේ හේතු එක්කාසු වීමෙන් දුක උපදවන විදානය. හේතු එකතු වීම දුක උපදවන විදානය. හේතු කියනවා එක හේතුවක් නෙමෙයි ප්‍රධාන හේතුව යෝගය හේතු සහයෝගයේ වෙනවා කියන ධර්මකාරාභය. අපි කනකා බලමු පූර්ව භවයේදී පූර්ව භවයේදී අපි මනුස්ස ලෝකයෙන් දෙකසල් කළා. අපි ඒ දවසේ දිවිසුවා නිවන් දකින්න මනුස්ස ලෝක උපදින්න ඕනේ. ඔතන ආනන්දගෙන් හිතුවා. ඒකට මනුෂ්‍ය ලෝකයේ යන එතනකොට මනුෂ්‍යභාවය නාම රූප දෙකක් බව එදා දන්නේ නැහැ. අනිත් දෙක කනාක දෙකක් බව දක්ුණක් බව දන්නේ නැහැ. ස්කන්ධ පහ පාතන 12 දාහක් බව දන්නේ නැහැ. දුක්ඛාරි සත්‍ය බව දන්නේ නැහැ. අන්න අවිද්‍යාවදා සත්‍ය වුණා. ඊළඟට මට මනුෂ්‍ය ලෝකේ තමයි හොඳ. මනුෂ්‍ය ලෝකේ සපදායකයි. අන්න සංහාරයට වුණා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ මට ඕනේ. මං ආවල කනකොට නිරෝධයි. ඒ වගේ සමාස ස්ථානෙ හිතා ගන්නවා. එතකොට ඒක උපාදානය. ඊළඟට ඒ කුසල ක්‍රියාව කරන්න කුසල චේතනාවක් පහළ වෙනවා. අන්න සංස්කාර අවිද්‍යා මූලික ඇති සංස්කාර පහළ වෙනවා. ඊළඟට ඒ සම්බන්ධව කුසල ක්‍රියාව කරනවා. අන්න සර්ව භාවයේ සම්පාදනය වෙනවා. දැන් ඉතින් අවිද්‍යාව නොදන්න කෙනෙක් ඒ වගේම ලෝභයේ ඇලිවිද. ඒ වගේම ඒවා කඩින් ගැනීම උපාදාන. ඒ තුන එක විශේෂ පහළ වෙනවා. ඒ විශේෂයන් ලෝභ මූල පිට. මේ ලෝභ මූල කිසේ කියනවා ධර්මතා හිස්සා. වැඩිම ගන්න. එහෙනම් මොනවද? සරුවික සාධානිකාතික හතයි ප්‍රතිමිනිකාතික හයයි 13යි මෝහ කටුකේන මෝහ අයිරික අනුත්තා උද්දච්ච හතරයි 17යි. එවාගෙම ලෝභ දික්ති ප්‍රදානයි. ඊළඟට චිතේ නිසා මෙන්න මේ ධර්මතා අපට පිළිපෙලා තමයි මේ ස්කන්ධ පංචකේ කොට නැගෙන්නේ. අර සාස්කාරයක් කුසලක්ෂයාව කරන්නේ දෙමුනේ උපනිශ්‍රේම ඒ ධර්මතා. එතකොට සබසම් විඥානයේ පහළ වුණේ නැත්නම් උත්පත්තිය ගැතුනේ අර මුලින් කියන ලෝභය මූලකට ඇති එකට එකතියෙක ධර්ම සම්භාරයක් සම්බන්ධ සම්බන්ධවයි. අනිත් නිසා ඒ අවිද්‍යා උපාදාන ආදී වශයෙන් සම්බන්ධ වෙන ඒ ධර්මතා විශ්ව එකතු වෙනා තමයි මේ ස්කන්ධ සංතතිය සම්පාදනය කරන්නේ. ඒකෝට ඒක නිසා එතන හඳුන්වනවා අර සං වූ අයතින පද තුනේ තේරුම. ඒ කියන්නේ එක හා සමාන නැත්නම් එකට සම්බන්ධ වෙන ධර්මතා රාශියක එක්සාතු වෙන දුක දුරුවා. මේක තමයි සම වූ අය සමුදය කියන වචනේ තේරුම දෙන්නේ. ඊළඟට එහි කියන අර්ථ හතරක්. ඒ මොනවාද? ආයෝහන, නිදාන, සංයෝග පරිදෝය. ආයෝහන කියන්නේ මේ නාම රූප ස්කන්ධ නැවත නැවත කාල යනක කර්ම දැක් කරනවා. අර මුලින් සඳහන් කළා තේම කුසල් නූද අකුසල් නූද කර්ම සත්‍යනාමේ ලෝභයේ මුල් වෙලා. අධේ අරදේශත මේ දේශත මෙහෙම හිතුවොත් හොඳයි කියන්නේ ලෝභ කරමින් කර්ම දැක් කරනවා. ඒතකොට කර්ම දැක්කේදීම ආයෝහන නිදාන මේ ස්කන්ධ පංචකේ නැති දුක් රාශිය පහළ වීමට ප්‍රධාන හේතුව ගැන මේ කුසලාව නිදාන කියන අර්ථයෙන් යුක්තයි නිදාන. සෝක නිදාන වගේ රෝගයක් මත යන නිදානයක් වෙනවා. ඒ වගේම මේක නිදාන වෙනවා. සංයෝග එකමනක් නෙමෙයි. භවයෙන් භවයට භවයෙන් භවයට මේ ස්කන්ධ පංචකයෙන් දුක ගැට වෙනවා. ඒකේ සම්බන්ධ කරනවා. ඒ කියන්නේ පූර්ව භවයෙන් මරණය වෙනකොටම ජාතියටපත් වෙනවා. ජාතියෙන් ජරාවටපත් කරුම් ගැටෙනවා. ජරාවෙන් ජාතියටපත් කරනවා. ජාතියෙන් මරණයටපත් කරනවා. ඒ කොහොම සිදු කරන්නේ අර මූල ධර්මයේ එකකොට දෙදයි. ජාති අනුගතෝ ලෝක සංවාසෝ ජරා අනුගතෝ ලෝක සංවාසෝ යාගින අභිභූතෝ ලෝක සංවාසෝ මරණින් අබ්බාහතෝ ලෝක සංවාසෝ මේ දෙතුනේ උපාදානයේ සංහාව නැති ඒකනේ මේ ආත්මසංකාමී සුඛයෙන් අවස්ථා අතර පහදා දෙන්න තියෙනවා. ෘෂ්ණාව නිසා පහළ වෙනවා. එතකොට ජාතියේ තමන් පාවි වෙන ජරාවට බාර දෙනවා. ජරාව විසින් අවුරුදු ගණනාවක් තිස්සේ දිනවල දිනවල දිනවල ව්‍යාධියට බාර දෙනවා. ව්‍යාධිය සංලා තේරිලා එහෙම අමතක්යෙන් වේදනා කරලා මරණයට බාර දෙනවා. මරණය යනවා ව්‍යාධියට බාර දෙනවා. මේ પરම්පරාව තමයි සංසාර ස්වභාවය. ඉදිරියේ ජරාවට ජරාවෙන් ව්‍යාධියට ව්‍යාධියෙන් මරණයට මරණයෙන් යාතියට දිවෙන්නේ. කායමත් ඒ හේතුව දිලට යනවා. මේ කවුද මේ සිද්ධ කරන්නේ අර සංයෝග අර්ථයේ ඇති තුන්නාරහක් ලෝභ සමුදය සත්‍යයයි. ඊළඟට පරිභෝග. පරිභෝග කියන්නේ මේ කියන ලෝභයේ කියන හාත්ම. ඒ කියන්නේ ධම් වීමට බාධා කරනවා. සීලකින්ද බාධා කරනවා. මහාන වෙන්න බාධා කරනවා. මෛත්‍රිය වඩන්න බාධා කරනවා. හිංසා කරන්න බාධා කරනවා. ධ්‍යාන වඩන්න බාධා කරනවා. අභිඥා ලබන්න බාධා කරනවා මාර්ගඵල ලබන්න බාධා කරනවා මේ ලෝකේ ඇතුලේ තියාගන්නයි ලෝභයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක තමයි අනුභෝධ කියන අර්ථය ඒක නේන ආයෝවන නිදාන සංයෝග ඵලෝධ කියන අර්ථ හතරෙන් යුක්ත ලෝභය සමගාමී සත්‍යයි ඒතකොට මෙහිදී අර මුලින් සඳහන් කළ සමාධි ආලෝකයෙන් ආධ්‍යාත්මික සංකාමයේ කියන නාම රූප විනීත දකිනකොට එක එකක් පාසා මේක දුක්ඛය මේක සමුදය මේක නිරෝධය මේක මාර්ගය කියලා එකක් එකක් ගානේ යෝගාවචරය ආબોධ කර ගන්නවා අපි නිදසුනක් වශයෙන් ගන්නෙ දැන් අපි චක්ඛු ප්‍රසාදය චක්ඛු ප්‍රසාදයේ දුක්ඛාරි සත්‍යයයි චක්ඛු ප්‍රසාදය කියන්නේ ප්‍රසාද රූපේ ඒ ප්‍රසාද රූපේ පිරිවදාගෙන තියෙන රූප ඔක්කොම 54ක් සසම්භාන චක්ඛු කියන්නේ එස් ගෝලෙ තුලේ රූප 54ක් තියෙනවා ඒ රූප 54ම අර කියන උත්පාදකති භංග අවස්ථාවන්ගෙන් නිතර නිතර පෙළෙනවා. අන්න තීරණ ආරකේ. එවාගෙම සංකත වෙනවා. ඒක සකස් වෙනවා කර්ම චිත්ත ඍතු ආහාර කියන මේයන් සකස් වෙනවා. එවාගෙම සංකාප නිතරම ඇහැට ගැලිල්ලක් එනවා. ඒ කියන්නේ දුනාම ඒ රූපයන්ගේ දිවියාම නිසා, ඉතුරු වෙන නැති නිසා නිතර සංකාපනයක් තියෙනවා. විපරිණාමයි. ඒ රූප විතරම නිතරම පිටිනෙවි දිවි යනවා. ඒ අර්ථ හතර ආબોධ කර ගන්නවා. අර්ථ හතර ආબોධ කර ගන්නකොට එතනේ චක්ක ප්‍රසාදේ දුක්ඛාරි සත්‍යය කියලා ආબોධ කර ගන්නවා. ඒ චක්ක ප්‍රසාදේ නිකන් ලැබුණා නෙමෙයි. පූර්ණ භාවයේහි මනම උපදවන්න කර්මයක් කරන්නේ හේතුයේ තෘෂ්ණාව තමයි පූර්ණ භව තෘෂ්ණාව ඒක ආයුබද නිදාන සංයෝග පරිබෝධාර්ථ යුක්ත උදයි ඒ සමබේ සත්‍යය කියලා ආවෝග කරගන්න. ඊළඟට මේ චක්ක ප්‍රකාමයේ පිළිබඳව සංගරාගයේ සංඥාදිමාන මේවා ප්‍රහාණය කරගන්න ලැබුණා නම් ඒක නිර්වාණ ධාතු නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍යය ආબોධ වෙන්නේ මේ සම්බන්ධව සම්මාදිට්ඨියාගේ මාර්ගාංගලම සිටේ නෙමෙයි. ඒ බාහබෝධ කරගන්න. ඊළඟ නිරෝධ සත්‍යය සම්බන්ධව කියලා කියන්නේ නිරෝධ සත්‍යය කියන්නේ නිර්වාණ ධාතුවේ නම. නිර්වාණ ධාතුව කියන්නේ අසංකත ධාතුවක්. ඒ නිර්වාණයට නිරෝධ කියන වචනේ නිර්වාණ වශයෙන් හඳුන්වන්නේ මෙහෙමයි. මේ කියන උපසර්ගය රෝධ කියන නාමපදයෙන් එකතු වෙලා නිරෝධ කියන පදේ හැදුනා. මේ කියන උපකාරයෙන් කියෙන්නේ නැත කියන අර්ථයයි. නැති බව අභාව අර්ථයයි මේ කියන උපකාරයෙන් කියෙන්නේ. හෝඩි කියන්නේ කාරකයක නම. කාරකය කියන්නේ බන්ධනාගාරය. කාරකය කියන්නේ බන්ධනාගාරය. මේ තුන් ලෝක ධාතුව බන්ධනාගාරයක් වශයෙන් හඳුන්වනවා. ඒ මොකද ඒ ඒ ආත්භාවයන් තුලින් යත් කරගන්න කුසල අකුසල කර්මයන්ගේ දඬුවම් තමයි මේ ලෝකෙ ඉන්නේ. මනෝලෝහිතයත් දඬුවම් ඉගෙනවා කර්මයන්ගේ ඵල විපාක ඉඳීම වශයෙන්. සතර ආපායේ අකුසල කර්මයන්ගේ ඵල විපාක වශයෙන් දඬුවම් විඳිනවා. දෙව්ලොව පිළියත් දෙව්ලොව අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් විඳිනවා. බවලොව පිළියත් ඒ අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් විඳිනවා. ඒතකොට ජාති ජරා මරණයන්ට ඔය හැම කෙනෙක් කෙනෙක්ම සාධාරණවපත් වෙනවා. මේක නිසා ලෝක ධාතයේ සිටින්න බන්ධනාගාරයක්. මේකෙන් අතින් ගේමට පුළුවන් කමක් නැහැ. ඒතකොට සාරකීයනේ බන්ධනාගාරේ යම් තැනක නැහැ. ඒ නැති බව තමයි මේ සෝවදි කියන මේ පදයෙන් හඳුන්වන්නේ. එනම් අර නාම රූප ස්කන්ධ මේ කිසිවක්ම නිර්වාණ ධාතුවට සම්බන්ධ නැති නිසා ඒ කියන්නේ තාරක කියන බන්ධනාගාරයේ දුකක් නැති නිසා නිර්වාණයට නිරෝධය කියලා හඳුන්වනවා. ඒක නිර්වාණ කියන වචනයක් තවත් හඳුන්වනවා. ඒක නිර්වාණ කියන වචනේ තේරුම් දෙකක් අර්ථ කතාවල වෙන් කරනවා. එකක් තමයි නිර්බුද්ධි අර්ථය. නිර්බුද්ධි අර්ථයේ නුණු බව. එකලොස් මහා දිනකින් දලිදලියේ ලෝක සංකාමේ ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. එකලොස් මහා දින නුණු තැන නිර්බුද්ධි අර්ථයේ නිබ්බාන. ඒක එක තේරුම. අනිත් කාරණේ තවත් විශේෂ තේරුමක් තියෙනවා. භවා භවං විනමසෝ සංසිද්ධනසෝ වානං සුති සංහා භවෙන් භවයට ගොතන බැවින් මහන බැවින් එවා කියන්නේ ගැටෙන බැවින් සංනාවට වාම කියනවා. කාය වාම සංඛාතාය සංනාය නිස්සද්දත්තා නිබ්බානන්ත වෙච්චති. ඒ වාම සංඛ්‍යාත කෘෂ්ණාවෙන් නිමුණු කරගන්නේ නිබ්බාන වෙනවා. ඒතකොට කියන්නේ කෘෂ්ණාට අරමුණු නොවන කෙනෙක් කියන එකයි. කෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ නිර්වාණය. ඒක නිසා කෘෂ්ණාට මේ ලෝක ධාතුවට ඇති කියන්නම අරමුණු වෙනවා. නමුත් නිර්වාණයත් ලෝකෝත්තර පිටචාති ධර්මත් කෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ. එනිසා කෘෂ්ණාවේ කාරණම නොවන කෘෂ්ණාවට යටත් නොවන කෘෂ්ණාවට ගොදුරු නොවන ඒ සාන්ත ස්වභාවයට කියනවා නිබ්බාන කියලා. එතන නිවාන කියන පද දෙකයි සංදි වේලා සමාස වෙලා තියෙන්නේ. මේකෙන් උපසාර දෙන්නේ නැත කියන ආශය ගැන කියනවා. වාන කියන මේක අර කෘෂ්ණාට නමක් කියුණානේ. එතන නිවාන කියන තැන වයන් ඒ ස්වර ගංගන වෙන් කරලා විස්තර කරනවා. චිත්ත කරලා දිස්ස ආලාන දෙකට බාහනක් බාහන දෙකක් ආදේශ වෙනවා. මේ නිබ්බාන කියන පදේ හැදෙනවා. මේ නිබ්බාන කියන පදේ තේරුම අර වගේම දැන් නිර්වාණ ධාතුවේ වෙන ලක්ෂණ හතරක්. නිස්සරණ විවේක අසංකත අමතක වෙන මේ අර්ථ හතරයි. නිස්සරණ කියන්නේ මේ කියන පංචෝපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාරයන්ගේ නික්මුණු තැන. නිස්සරණ විදේක කියන්නේ මේ උත්පාදක භංග කියන ස්වභාවයක දුක්ඛ සත්‍යයෙන් සම්පූර්ණයෙන් තොර බවයි. විදේක අසංකත කියන්නේ කිසිම හේතු ප්‍රත්‍යයෙන් අර නොදන්නා වූ සාන්ත ස්වභාවය බවයි අසංකත. අමත කියන්නේ ජරා මරණයක් නැති නිසා අමතයි. මෙන්න මේ අර්ථ අතරින් නිරෝධ සත්‍යය ඉතිරෙනවා. ඊළඟ මාර්ග සත්‍යය මාර්ග සත්‍යය කියන්නේ මග්ගෝ පිපස්සපදා මග්ගෝ කියන්නේ මාර්ගයේ කියන ප්‍රතිපදාව කියලා පිළිපැදීම. ඒ පිළිපැදීම වශයෙන් ධර්මතා අටක් පහළ වෙනවා. සම්මා දිට්ඨි ප්‍රඥාව. සම්මා සංකල්පය කුසල විචාරකය. සම්මා වාචා වචී විරතිය. සම්මා කම්මන්ත කාය විරතිය. සම්මා ආජීව ඉච්ඡාදී විරතිය. ඊළඟ සම්මා වායාම සතරාකාර වීර්යය. සම්මා සතිය සතිපට්ඨාන වශයෙන් සීලය සම්මා සමාධිය සුතර චිත්තේ ඒකාග්‍රතාවය මේ ධර්මතා අටට කියනවා මාර්ග කියලා මේවට මාර්ග කියන්නේ මාර්ග ප්‍රත්‍ය කෘත්‍ය කියන මාර්ගයේ කියන ක්‍රියාවලියක් මේ අටෙන් පෙරෙනවා මොකද මාර්ගය කියන්නේ එතන සමනෝන වාක්‍යෙ තේරුමයි. සමනෝනවා කුණටද පමනවන්නේ සුගතියට නිවනට. මගඵල නිවන් ලබනාතුරු මේ මාර්ගාංග මේ මාර්ගාංග යටින සංකාරයේ සුගතියට පමුණුවනවා. සතේට සමගෝලවා. ඒක නිසා සුගතියට සමනවීම මාර්ගයෙන් ලෞකික මාර්ගයේ මාර්ග නමින් හඳුන්වනවා. ලෝකෝත්තර මාර්ගයේ වශයෙන් සතර මාර්ග සිත්ී මේ මාර්ගාංග දෙදෙනවා. මාර්ගාංග සතරය නිවනතේ සංකාමයේ සමගෝලවා. නිර්වාණ ධාතු ආબોධයේ සමගෝලවා මේ මාර්ගාංග අතර. එනිසා මෙයාට කියන මාර්ග සත්‍ය ධර්ම කියලා. කුසල ප්‍රත්‍ය මාර්ග ප්‍රත්‍ය හතර අකුසල ප්‍රත්‍ය මාර්ග ප්‍රත්‍ය කුසල ප්‍රත්‍ය අටයි අකුසල ප්‍රත්‍ය හතරයි 12ක් වෙනවා. ඒ මෙතන කුසල ප්‍රත්‍ය මාර්ග ප්‍රත්‍ය ධර්ම අට තමයි මාර්ගාංග ලක්ෂණෙන් හැදෙන්නේ. ඒ සියම ලක්ෂණ හතරක් අර්ථ හතරක් වෙනවා මොනවාද? නීයාම හේතු දත්තන අධිපති කියන මේ අර්ථ හතරයි. නීයාම කියන්නේ මේ මාර්ගාංග එක කියලා සම්පූර්ණ වෙලා ඒකාත්මික වෙලා ඒ අවබෝධය නුවණට පමුණුවනවා. නුවණට පමුණුවන කියන තේරුමයි නියාම කියන වචනේ අර්ථයෙන් ඇඳිලි වෙන්නේ. නියාම හේතු ඒ වගේම කවදාකවත් නිමිතෙන්වත් නිදුතුවා වූ ශුන්‍යත ලක්ෂණ අනිත්‍ය ලක්ෂණ අපනිත ලක්ෂණ කියන ලක්ෂණත්‍රයෙන් යුක්ත වූ ශාන්ත ස්වභාවන නිර්වාණ ධාතුව ආબોධ කර ගැනීමට හේතුවක් වෙනවා ඒක හේතු අර්ථයෙන් හේතු නමින් හඳුන්වනවා ඊළඟට දස්සන කියන්නේ කවදාකවත් හිමිතින්වත් උදුටුවාරෝ නිර්වාණ ධාතුව දැක ගන්නවා. ඒක දස්සනාර්ථයයි. ඒ වගේම අධිපති කියන්නේ මෙතෙක් කාල ස්කන්ධ ගොඩකට යට වෙලා ස්කන්ධයන්ගෙන් පීඩා වෙලා නාම රූපයන්ගෙන් පීඩා වන හේතේ సంతානය එයින් ගොඩ නැගී අභිභවනය කරලා උසස්ම තැනකටපත් වීම තමයි අධිපතියන්ට හඳුන්වන්නේ. මෙන්න මේ ආකාරයට ඇතුළෙන් ඒ මාර්ගය මාර්ග සත්‍ය හැටියට හඳුන්වනවා. එතකොට දැන් දුක්ඛ සත්‍යයේ ආයති සමුදය සත්‍යයේ ආයති විචේකායක රූප ධර්ම කියන්නේම එකක් එකක් ගානේ අර හේතුඵල සම්බන්ධතාවයෙන් ලක්ෂණ වලට ප්‍රතිපත්තාන සදාස්ථාන වශයෙන් ආબોධ කරගෙන පිළිලක්ෂණ ධාරවනවා. නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය දෙක පිළිලක්ෂණයට ආරවන්නේ නැතුව අවබෝධ කර ගැනීම වශයෙන් ඒ සංසංසං ඒ සම්පන්නේසං ආදි වශයෙන් ඒ කාන්තයි ප්‍රණීතයි ඉස්සයි කාන්තයි මනාපයි කියලා එන්නේ කරනවා. ඒතකොට නිමිති මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දුක්ඛාර සත්‍ය පිළිබඳව පද 12ක් සඳහන් වෙනවා. සමුදය සත්‍ය පිළිබඳව පද 8ක් සඳහන් වෙනවා. නිරෝධාරි සත්‍ය පිළිබඳව පද 60ක් සඳහන් වෙනවා. මාර්ගාංග සත්‍ය පිළිබඳව අර විදිහටම මාර්ගාංග අටේ සවිස්තරව දැක්වෙනවා. ඒතකොට මේකදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආභෝධයයි ආනාපාන සතියේ පටන් දිගටම කරගෙන ආවි. ආනාපාන සතියේ වැඩුවත් චතුරාර්ය සත්‍ය ධාරෝණය. ක්‍රියාපක මනස්කාරය චතුරාර්ය සත්‍ය ධාරෝණය. එවාගෙම චතුසම්පජානනයක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවල. එවාගෙම ප්‍රතිකූල මනසකාරයක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවල. ධාතු මනසකාරයක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවනවා. එවාගෙම නව සීවිතයක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවනවා. වේදනාවක් වේදනානුපස්සනාවක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවනවා. චිත්තානුපස්සනාවක් චතුරාර්ය සත්‍ය ප්‍රහරවනවා. නීවර නිදර්ශනාවක් චතුරාර්ය සත්‍යයට හරවනවා ස්කන්ධ නිදර්ශනාවක් චතුරාර්ය සත්‍යයට හරවනවා එවාගෙම ආයතන විදර්ශනාවත් චතුරාර්ය සත්‍යයට හරවනවා බොජ්ජංග විදර්ශනාවත් චතුරාර්ය සත්‍යයට හරවනවා එතකොට මේ භාවනාවේ නිමාව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිසා ඒ සංකාන තුල පරිති 1500ක් වමනේ සෙලස් මල සියල්ලම හේදිලා පිරිසුදු වෙලා හරියත් මාර්ග ප්‍රතිලාභයෙන් අත්‍යන්ත පාරිශුද්ධ වූ නිර්වාණ ධාතුව සර්වාකාරයෙන් සාක්ෂාත් කරගත් වෙනවා සරුවත්නන් වහන්සේ විදා 10000ක් විසු සංඝයා වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරමින් මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ආනිසංස පෙළ අටක පහ බැගීම පිළිදෙනවා. මුලින්ම ආනිසංස හතක් දේශනා කළා සත්‍යයන්ගේ විසුද්ධියට ඒකාන මාර්ගයක්. ශෝකයේ පරිදේවේ ඉක්මවන්න ඒකාන මාර්ගයක්. දුක්ඛේ දෝමනසේ ජීවන් කරන්නේ ඒකාන මාර්ගයක්. ආනි මාර්ගක දාගන්න ඒකාන මාර්ගයක්. සාංශ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඒකානි මාර්ගය සතිපට්ඨාන සතර කියලා මුලින්ම ආර්ථානිසංශ හතක් පහදා දුන්නා. ඊළඟට මේ තවත් විශේෂ ආනිසංශ දෙකක් දේශනා ලබන දේශනා කරනවා යෝනිසෝ සුදිස්සේදී මේ සත්‍තාරෝ සතිපට්ඨානේ එවම් භාවයේ සත්‍යවස්ථානේ සත්‍ය දින්නම් ඵලානම් අන්තරම් ඵලම් පාටිසංකම් දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවාසාදිතේ අනාගාමිකා මහණෙනි මා දේශනා කළ සීලෙන් ආනාපාන සතිය සිට මේ දින සතිපට්ඨාන භාවනාව යන්තනේ කවුරුදු හතරක් අනුපිළිවෙලින් නිවැරදිව වැඩුවා නම් මේ ජීවිතේ මාර්ගාර්ථය සාක්ෂාත් වේවා. නොයෙකෙනම් අනාගාමී බාටපත් වේවා. අවුරුදු හතක් මේ සමාජ අවුරුදු 6යි. අවුරුදු 5යි. අවුරුදු 4යි. අවුරුදු 3යි. අවුරුදු 2යි. එක් අවුරුද්දකින් හත් මාසයකින් 6 මාසයකින් 7 මාසයකින් 4 මාසයකින් 3 මාසයකින් 2 මාසයකින් 1 මාසයකින් අද මාසෙකින් අද මාසෙකින් නමුත් මේ සතිපට්ඨාන භාවනාව හරියට වැඩුවා නම් ඈත සංසාරයේදී අවශ්‍ය බෝධිපාක් ධර්ම මණ්ඩලයේ දිනු කරගෙන හිටියා නම් දවස් 7ෙන්ද අරියත්ය සාක්ෂාත් වෙනවා මෙසේනම් අනාගාමී මාර්ගය පාර වෙනවා මේ ත්‍රිවේ මධ්‍යම ප්‍රඥාවන්තයාගේ වශයෙන් තීක්ෂණ ප්‍රඥාව ඇති කෙනෙකුට නම් දවස් 7ක් යන්නේ නැහැ. සමාස උදේ පටන් ගත්තා හන්දෑවට අදිගෙන. හන්දෑ පටන් ගත්තා පසුදින උදේ එනකොට අදිගෙන. ඒ තරමට තීක්ෂණ ප්‍රඥාවන්තයාට මේ සතිපට්ඨාන භාවනාව ශනිකර අධිගමනාභාව වීමට සමර්ථ වෙනවා. එසේ නමුත් සරුවක් යනවා අපේ දේශනා කරනවා මේ සතිපට්ඨාන භාවනාව සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ෂමාය දුක්ඛ දෝමනසානං අත්ථගමාය ඥායස් අධිමාය නිබ්බානස සතිකිරියා යබ්බං සත්තාරෝ සතිපට්ඨානාති යං සංගුක්ඛං ඉදමේකම් පදච්චුක්ඛං කියලා දේශනාව නිම කරන්න ලැබුණා මානෙනි සත්‍යංගේ විසුද්ධිය නිසා ශෝක පරිද්දේ විස්මවා යන්නට නිසා දුක්ඛ දෝමනස දෙවං කරනු නිසා ආර්ය මාර්ගයේ දැක ගැනීම පිණිස නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකායන මාර්ගයක් වෙනවා සතිපට්ඨාන සතර කියලා මානසික යමක් දේශනා කරන ලදන මෙන්න මේ ආර්ථානුසංසය පිණිසයි කියලා දේශනා කළා. ඉමත් නිංකපන වේයාකරණාත්මින් බඤ්ඤමානේ සීත ගාතමස්ථානම් විස්සෝණං අනුපාදායාත වේචිත්තාන විනික්ඛු විනික්ඛු මේ දේශනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව දේශනා කොට මෙලෙස වේලාවෙදී 30000ක් භික්ෂුන් වහන්සේලාගේ සංසාන කුල ධ්‍යාන සමාධි සමාපatti පිළිවෙලේ ඉන්නා සිය පිළිසියාඥාන ලාභීව සතර මඟ සතර ඵල පිළිවෙලෙන් සම් පරවක්ෂේයන් සකල ක්ෂේත්‍රන් ප්‍රහාණය කර ගනිමින් උත්තම අරිහත්යෙන් අමා මහ නිවන් සාක්ෂාත් වුණා. දැන් මේ දේශනා සම්බන්ධව ඊට වඩා කාලයක් අපි ගන්නේ නැහැ. ඉන්නතුන්ගේ ගොඩාක් කටයුතු කරලා තියෙනවා. මම හිතනවා ප්‍රතිපත්තාන සත්‍යය යන අවස්ථාව විදිහට පැවැත්වෙන්නේ නැති. ඊළඟට ප්‍රශ්නේ හැඳින්වීමක් කරනවා. අද මේ අපි ගත කරන ශාමලුවේ ස්වර්ණමාලී සෛත්‍ය රාජයන් වහන්සේ ආදේශ ගත කරන ශාමලුවේ මෙතන ධාතු නිදාන මෝක්ෂයේදී පිළියෙත් ප්‍රාත්‍යාරයෙන් දෙවියන් මිනිසයන් ඉරියන් කැලෙද්දන් අතරට ගොළොස් කෝටයක් වෙන ආශේ කුලිසුදානාලාභී වර්ණය අපේපත් වූ සුදුරුණිය මේ තුම්මල් තේකාවේ ඉඳලා කාත්පතනේ වටේට බැලුවොත් සියවරක් සියවරක් සමන තැන 37000 37000 වෙන අභ්‍යාසයේපත් වෙලා තියෙනවා කියලා ජය භූමියක් හැදෙන්න හම්බුන්නවා එනිසා මේ ජය භූමියක් වෙන ශ්‍රී ලංකාවේ අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයක් වෙන ජය භූමියක් වෙන ස්වර්ණමාලයේ චෛත්‍ය රාජයන් වහන්සේ අධියස දෙන යන සෑම වෙලාවම අද මේ පූජනීය බද්දේන බුද්ධකාර පඬිතු ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහා ප්‍රතිපත්තාන දේශනාව අනුව තම තමාගේ නිවන් මාර්ගය ආලෝකමත් කර ගන්නට මේ ජය භූමියේ සම්මිතුවා කියලා අපි ආරාධනා කරනවා එවාගේ මේ ජාතිමේදී මාන පරාජයකට ලෝකුඩා බුදු හිතින්ද සම්වත් වූ සරුවක්ඥන් වහන්සේගේ ඒ අසදෘශ වූ සරුවක්ඥාඥානයේ සානන්ත බුද්ධ ඥාන බුද්ධ ගුණයන්ට අපේ নমස්කාරය වේවා. ඒ සරුවක්ඥාන් වහන්සේ විසු සවිසුද්ධ වූ ස්වාසුදාස ධර්මස්කන්ධ රත්නයේ අපේ নমස්කාරය වේවා. ඒ ධර්මයේ අනුව පිළිවෙත් මඟ ගමන් කොට මඟඵල නිවන් ආબોධ කළ අස්කාරික කුජල මහා සංඝරත්නයට අපේ නමස්කාරය වේවා. අපේ සිදුරින් සිදු සමාවරකට සමාව ලැබේවා අපටත් මේ සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර නිර්වාණ ආબોධය සඳහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනා පිහිට වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නවා. මෙතකින් මේ ලක්ෂ්‍යත් කරගත් කුසල සම්භාර ධර්මයේ නාවාලයක් සම්බුදු සසුනද පූජාවසේ ලංකාද්වීප ධර්මීය තලයේ ඥාන අධිප්‍රා මාර්ගඵලාදීන් පහළවේ බුදු සසුන ඒකාලෝක දදලීමට හේතු වේවා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවැන්ම ශාසන ධාරකාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන අධිප්‍රා මාර්ගඵල උපදවමින් සදාම් ආලෝකයේ ලොවට විහිදුවාලීම සඳහා ආශිර්වාද කරගන්න මේ කුසලයේද ආශිර්වාද පූජාවක් වේවා කියලා ගෞරව කරනවා. නමින් භාවාත්මා ප්‍රේ ගුරුවර ධම්මිත්‍රා දින්ත මේ කුසලයේ සුබදි සම්පත් දෙලවර ආග්‍රාමා මහනිවන් සුවක් වේවා. ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේට අභිග්‍රහිත වූ දේශානාලක්ෂක ලෝකපාල සාත්මාරක්ෂ රූපේ ඉෂ්ට දේවතා මඳුන්න මේ කුසලයේ අනුමෝදන්ව නාමාවයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ බුද්ධ ශාසනයේ බෞද්ධ ජනතාවේ තේම භූමියක් ධර්ම අද්වේතයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සීතල භූමියක් බලට පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභේ භූමියක් බාටත් සමුදුවමින් ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා පසු බෝධුවලින් සාන්ත මෙවන්සෝ ලබත්වා ආශය දෙවියන් දෙපින් පමුණුවේ